අපි මේ දැන් අවස්ථාවන් ලැබන්නේ දහස් මනිකා භාවනාවල දේශනා මාලාව. අද ප්‍රකාශ කිරීමට තිබෙන්නේ හේගෝ කියන කොටස දහස් මනිකා භාවනාවට නඟන ආකාරය. හේතෝ කියන එකේ සිංහල අදහස දහදිය කියන එක. අපේ ඇඟේ උඩුහමක් සහ යක්ෂමක් කියලා කොටස් දෙකක් තිබෙනවා. මේ යක්ෂමනේ චේතනක ග්‍රන්ථිය නැත්නම් භාගයේ උනන ග්‍රන්ථිය පිළිගන්නේ. සාමාන්‍ය මිනිසෙකු පුරාම එක් ලක්ෂයක් පමණ මේ චේතනක ග්‍රන්ථිය ඇති බව සැලකෙනවා. ශරීරයේ කවර ආකාරයකින් උෂ්ණත්වයකට පත් වුණාට පසුව බාහිර වශයෙන් හෝ වැඩකිරීම ආදී නිසා අභ්‍යන්තර වශයෙන් කායික උෂ්ණත්වයේ වැඩි වූවත් පසුව අර යටි හැමෝටම වෙන සුද්ධ නාම ප්‍රසාරණය වෙනවා. ඒ තුලින් අධික ලෙස සුද්ධ ධාවනය වෙන්නට පටන් ගන්නවා. මේ අවස්ථාවේදී ශරීරයේ මතුපිට සම තුලින් ඒ උෂ්ණත්වය විහිදෙන්නට පටන් ගන්නවා. මෙන්න මේ ශරීරයේ හැම මත තියෙන මේ උෂ්ණත්වය සිතින් කිරීම සඳහා ස්වභාවික වශයෙන් අර සියද ජනක ග්‍රන්ථියන් තුළින් දහණය වැළෙනවා. කොහොම කෝප තුළින් ඒ වගේ තේනවා. සම මත පිට සාවාට පස්සෙ ඒ සමයේ තුල සමන්වත් මෙහි දෙන අධික උෂ්ණ ස්වરૂපය අර දහදිය වාසී වෙනකොට අඩු වෙනවා. ස්වාභාවික වශයෙන් කාර්යයේ තියෙන සිතින් කිරීම සඳහායි මේ දහදිය කරන්නේ. දහදිය මෙතන වෙන්නේ අපගන් ලබන ආකාරය පාන දෙන්න. විශේෂයෙන්ම දහදිය වල සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලවණ ගතිය බොහෝ දුරට තියෙනවා. ඒක අමතරව අප ගන්න ලබන ආහාරවල සමහර අනවශ්‍ය කොටස් මේ දහදිය මගින් ඉවත් වෙනවා. විශේෂයෙන්ම කුළුබඩ වර්ග, කුඩුළුන් වැනි ආහාර යෝරියා වැනි දේවල් මේ දහය තුළින් ඉවත් වෙනවා. ඒකෙන් දහය ගැන සාමාන්‍යයෙන් දැනගත යුතු කාරණා. මේක අපේ භවනාවට දැන් නගමු. කවුරුත් භවනාවට වඩින්න සුදුසු පරිදි. පහසෙන්. අත්ථේ නත්ථ කායෝ තේජෝ ආපෝ ධාතෝ විනසරේරේ දහදිය නම් හෝ ආපෝ ධාතු පුට්ටක් නැත සමාධිය මුල සිල්වැන්න දහදිය බලන ආකාරයෙන් දැන් සිහිපත් කරන්න. මුල සිල්ව පුරාම දහදිය වැඩින අවස්ථාවලට මේ අය බඳුනේ නැති වෙන අවස්ථාවල් දැන් සිහිපත් කරන මුල ගැනීම දැන් දහදිය උසදනවා වහන වේදනා මෙන්න සදේ දේ දියනං නෝ ආපෝදා සුසුතක් නැත මොහොනේ දාගිය වැගෙනා අත්වලින් දාගිය වැගෙනා පපුවෙන් පිටපැත්තෙන් කකුල් වලින් මේ ආදී ශරීරයේ සෑම කොටසකින්ම දාගිය වැගෙනා සුත සංහෙද දහාදිය සියා දෙයක් සතුටයවසයන් නැත අප මේ දහඩිය දහඩිය කියලා කතා කරලා මේ තියෙන ආසෝධාතෝ සුත සංඥායි බලන්න එන දහදිය දහදිය කියා හෝ ආකෝ ධාතු කුත කර්ම කියා හෝ හඳුනා ගනු ලබන්නේ අපගේ සංඥාවන් තුළින් එම සංඥාවන් නාම මාත්‍රයන් පමණි දහදිය ඒක හඳුනා ගන්න අදහගේ වශයෙන් ආපෝ දහස් වශයෙන් හඳුනා ගන්න හැඳින්වෙන මේ කොටස් දෙකක් ඒ හැඳින්වීම තුළින් මේ සමාවයේ සිත තුළ වෙන දහගිය නැමැති ආපෝ දහස් කොටසේ නෙවෙයි. ඒක දක්වන්නේ. දහඩිය තියෙන බව දහඩිය දන්නේ නැහැ. ඒක ගාසෝ දහස කොටසක් කියලා අපි හඳුනා ගන්න බව දහඩිය දන්නේ නැහැ. අචේතනිකෝ දහතු මාත්‍රයක් පමණයි දහඩිය කියන්නේ. මිනිස්සු මැටි බඳුනකට වතුර පිළිවුවාට පස්සේ වතුර බඳුනෙන් වතුර වහණය ගන්නාසේ මේ ශරීරයේ තුලින් මේ දහණය ලැබෙනවා. අර මැටි බඳුන සමාන තුලින් දහණය නැත්නම් ජලයේ වහණය වෙන බව දන්නේ නැහැ. ජලය මැටි බඳුන තුලින් එළියට එන බව ජලය දන්නේ නැහැ. එලෙසින්ම මේ ශරීරයේ තිබෙන රෝම කෝපන සිද්ධාවන් තුළින් දහඩිය වැగిරෙන බව රෝම කූපකෝ සමදන්නත් නැහැ. දහඩිය දන්නේ නැහැ තමා මේ රෝම කූප තුළින් එළියට නිකුත් වෙන බව. අචේතනික වූ ධාතු මානසික ක්‍රියාවලියක්. පස්සාවේ දහඩිය දැනෙන්නේ නැහැ. තමා ශරීරයේ සිටින කිරීම සඳහා වහන වන බව දහඩිය කිසිදේ දැනෙන්නේ නැහැ. මේ දහඩිය අනිත්‍ය උදානයක්. මේ ජීවිතයේ මේ දක්වා දහඩිය බැලුවා ඇති සියලුම දහඩිය බිඳු මාත්‍ය වුණා අනිත්‍ය ක්‍රියාව. නැත්නම් මේ අනිත්‍ය ක්‍රියාව වාක්‍ය භවණේ වූ ඒ දහඩිය නැමැති ආපෝ ධාතු කොටස බාහිර ආපෝ ධාතු කොටසට පරාවර්තනය වූවා. දහඩිය අනිත්‍ය ධර්මයක් නිත්‍ය ධර්මයක් නෙවෙයි. පා ඇති වෙනා නම් දහඩියක් ඒ දහඩියක් අනාගතයේදී පහළ වෙනවා නම් ඇති වෙනවා නම් දහඩියක් ඒ සියලුම දහඩියකට අනිත්‍යයේ යනවා කොට ඒකාන්ත වශයෙන්ම දුක්ඛ ධර්මයක්. සමහරේ හා ගණන්නේ ශාරීරික උස්මන්තයේපත් වීම බඳු දුක්ඛිත අවස්ථාවකට පත් වුණාට පස්ව නැත්නම් අධිකතර මානසික ආවේ විකාරී දුකක් ඇති වූවාට පස්ව මේ ධර්මයේ දැනීම නිසා ශරීරයේ දුමද භාවයට පත් වෙනවා. ඒවා සෝදා පවිත්‍ර කිරීමක් දුකක්. දහනය ගැනීම නිසා ශරීරයේ දහඩිය දෙදෙලි කුස්සෙවන රෝග තත්ත්වයන් උද්ගත වෙනවා ඒකත් දුකක්. ඉතාම අධික ලෙසින් දහඩිය වහනය වුවොත් බොහෝ වෙලා තද අවුවේ සිටීමේ අවස්ථාවකදී සමහර විට ශරීරයේ ලවණ කොටස් ඈත් වීම නිසා මස්පිඩු කෙරෙන කෑම ගැන තත්ත්වයන් ඇතිවන්නටත් පුළුවන් ඒකත් දුකක්. සාමත් මාධික ලෙස උදාහරණය වහන වෙන විදිහට වැඩ පිළිවෙලකව ශරීරයේ තියෙන ජල කොටස් අඩුවීම නිසා විජලනකාරී තත්ත්වයක් dehydration තත්ත්වයක් උද්ගත වන්නට පුළුවන් ඒක දුක. කොයි ආකාරයෙන් බැලුවත් මේ දහලිය දුක්ඛ දුක්ඛ සත්‍යයක්. මේ දහඩිය දෙක බලලා කිසිවෙක් කියන්නේ නැහැ මේ මගේ ආත්මය කියලා මේ මම කියලා. එහෙම කියන්න තැහැකි කමකුත් නැහැ. මේ දහඩිය නිසා අනාත්ම ධර්මයක් ආත්ම ධර්මයක් වන්නට බෑ. දහඩිය අනිත්‍යයි. ඒක දුක්ඛ ධර්මයක් ඒක අනාත්ම ධර්මයක් මේ දහඩිය අල්ලලා අපි දැන් සම්වස්න කිරීම කළා ඒ ඒ සම්වස්න කිරීම පහ පිළිම තුළදී අපේ සිත තුළ පහළ වුණා නාම ධර්ම සිටිනේ සංඥා වේදනා විඥාන පහළ වුණා මේ නාම ධර්ම අනිත්‍යකද දැන් මේ මොහොත වෙනකොට අර කලින් නැති වුණම සෑම සිතේ ලක්ෂණ නිරුද්ධ වෙයිකොත් සමානයි දැන් මේ සිතේ නැහැ ඒවා අනිත්‍ය ධර්මයි. ඒ අනිත්‍යයට විය සිතෙන නුගමන තමයි මගේ කියන සංකල්පනාව ජනිතවන්නේ. එවැනි සිතක තුළින්මයි මේ සංකල්පනාව ඇතිවන්නේ. මේ සිත මෙලෙසින් අනිත්‍ය ඥාන විට මමත්වයක් ගිනිහි යනවා. දැන් කලින් තිබෙන සිතුවිලි වමනන මගේ ආත්මය නම් ඒ සිතිවිලි දැන් නිරුද්ධ වෙන යන විට කලින් තිබුණු ආත්මය නිරුද්ධ වෙනකොට එම නිසා මේ සිතිවිලි වලත් මම කියලා ගැනීමට සිතුවක් හේතුවන්නේ නැහැ ආත්ම වශයෙන් ගන්නට සිතුවක් සිදුවන්නේ නැහැ මේ හිත තුළ මෙලෙන චිත්ත සංස්කාර ගැනීම නිසා අත්වශයෙන් අපසල අපසල සංස්කාර දැනසවන්නේ මේ කුසල අකුසල සංස්කාර ජනිත වීම නිසා නැවත නැවත ඉදීම නැවත නැවත දුක පහළ වීම සිදුවන්නේ එම නිසා මේ නාම ධර්මයන්ගේ පහළ වීම ඒකාන්ත වශයෙන්ම දුක. දැන් මේ නාම ධර්ම නිත්‍ය වන්නට බෑ අනිත්‍යයි සැප වන්නට බෑ දුකයි ආත්ම වන්නට බෑ අනාත්මයි දැන් මේ නාම රූප කොටස් දෙක සිතින් වෙන කරන්නට බලන්න. සමාජයේ මොහොන කොටසින් යන දහඩිය බලනවා. ඒ දහඩියත් ඒ මොහොන සහිත මොළු කියන මොහොන නැමැති රූප කොටස හිත සම්පූර්ණ හිත දෙකම රූප කොටස්. ඒක දකින සිත නාම ධර්මයක්. මේ දෙක දෙක වඩිනවල දැන් බලන්න. මෙන්න හිත මේ හිතින් නැත්නම් මොහොන මේ මොහොනින් බලන දහඩිය මේ රූප කොටස් මේවා දකින්නේ මේ වර්තමාන වශයෙන් දකින චිත්ත නාම ධර්මයක්. මෙන්න රූප ධර්මය මෙන්න නාම ධර්මය. මේ නාම රූප දෙක වෙන වශයෙන් සිතින් වෙන් කරලා බලන්න. දැන් අත්වලින් දහඩිය වැඩි වෙනා මේ දහඩිය සහිත අත් රූප ධර්මයන් රූප කොටස් ඒක දකින පිට නාම රූපත් ඒ දෙකක් වෙන කරන්නේ. එලෙසින් මුළු ශරීරේ පුරාම නාම රූප වෙන කර කර යන හිතේ සිට පාදේ දක්වා. අපකේදෙන දහඩිය ගලනවා ඒ දහඩිය සහිත පෞද්ගලික ස්තූපය ඒක දැන් හඳුනා ගන්න ආකාරයට දැනෙන ආකාරය නාමය. උදර කොටසින් දහඩිය වැగిරෙනවා උදර කොටසයි දහඩිය කොටස් රූපය ඒක දැනෙන ගතිය ඒක හඳුනා ගන්නට නාමය. පාවෙන් දහඩිය වැగిරෙනවා පාදයන් සහිත දහඩිය කොටස් රූපය ඒක දැනෙන ගතිය නාමය. දැන් මොකද කියලා මේක කරගන්නවා. මෙන්න මගේ ශරීරයේ මේ දහදිය සහිත මුළු ශරීරයේ තියෙන රූප කොටසක් මේ රූප කොටසක් කියලා දැනෙන භාවය දැනෙන හඳුනා ගන්නා ස්වરૂපයේ නාම කොටසක් මේ නාමයේ සාමේ රූපයේ හැර තව කවුද මේ ශරීර කෝඩය තුළ සිටින්නේ කියලා දැන් බලන්න රූපයේ දෙක වරක් බලන්න නාමයේ දෙක තව වරක් බලන්න නැවත රූපයේ දෙස බලන්න, නැවත නාමයේ දෙස බලන්න. කීප වාරයක් මම මෙතන කර ඊට පස්ව මේ කොටස් දෙක හැර මෙහි ආත්මීයත රූපයක් ආත්මයක් මම කියලා ගැනීමට කිසිම ධර්මයක් ශේෂ වෙනවා කියලා බලන්න. හිතන්න. කොටස් දෙකම අනිත්‍යයට යනවා අර කලින් දැක්කාසේ රූප කොටසත් අනිත්‍යයට යනවා අනාත්ම කොටසත් අනිත්‍යයට යනවා මොනවද ආත්ම වශයෙන් ගැනීමට සිද්ධ වන්නේ කොටසම නැවත නැවත කරන්න සමාධි ප්‍රඥා දියුණු හතරක් වෙනස් කියනවා ඒ අය පමණක් මේ මා කියන කොටස තියෙනවා කියලා කරන්න. අපි තෝරසෝනේ සූත්‍රයෙන් මේ කොටස ප්‍රකාශ කරනවා. සමාධි ප්‍රඥා දියුණුවයි පමණයි අනිත්‍ය නාම රූප ගැන සැලසලා බල බල වාස්තේ කරන්නේ. සමාධි ප්‍රඥා දියුණුවයි දැන් බලන්න සමාධියේ සිත් කියන කොටස දෙක සිත කිහිපවලා හිත මතම හිත මතම හිතගෙන යනවා. හිත වටේට. මේ හිත නැත්නම් දහඩිය කියලා දෙයක් නැහැ. මොහොනෙන් බලන දහඩිය නෑ මොහොන කියලා දෙයක් නැත්නම්. හිත නැහැ. මොහොනක් නැහැ. එහෙමනම් දහඩිය කියලා කොටසක් නැහැ. මේ නැති බව දෙකට දැන් අවධානය යොමු කරනවා. ශූන්‍යතාවයක් විස්සන්නත වෙනවා. ඊළඟට අද්දෙකට අවධානය යොමු කරන එක එකක් තිබෙනවා කියන්නේ අපිට හම්බෙන සිතින් බලලා අප මතකයෙන් සිත ගෙනෙල අත නැහැ අත නැහැ අත නැහැ කියලා සම්මතන කරනවා. අත නැත්නම් දහඩිය කියලා දෙයක් නැහැ. මේක බව දක්වන්නේ අනෙක් පැත්තට කෙනෙක් නෙමෙයි. මේ කොරණ කරන කොටස් නැතිනම් යනවා සිටට සෝනිකාවයකට පිටපත් වෙනවා. ශරීරයේ පසුකඩක පරිච්ඡේම සිත පතරවා හැර පසුකඩක ශරීරයේ දැනෙන එහෙමනම් ගහගේ කියා කොටසක් හෝ මෙලෙසින් පාදයේ දක්වන මානසික කාරණා වෙනවා. නැත්නම් නැති බව දකින්නයි බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් මොළොක් සිදුවම නැහැ එහෙම නම් ගහගියත් නැහැ. සතසනාලේ සත්‍යාලේ වතුනකොට දැන පරිවර නිමිස සිතතම තීවණය විශේෂ නැති සිත පාදිනවා. රූපේකම වෙනස් වෙනවා. මේ සිතේ දැන් මේක තියෙන තියෙනට ගෙනියන ධර්ම ලෝකේ දක්වා පමණ නේද? ඒ නියතම ගෙනියපාට පසුව මොහොතම ගෙන ගියාට පස්සේ ප්‍රේම පහළ ප්‍රඥා සිතෙන් පසහරින. අතින් සිතෙන් අතහරින. දැන් සිත හරක් හතකට සලසනවා. අපේ අභ්‍යවකාශයේ පුරා ආජ අවකාශයේ පුරා සිත දුවනවා. ගුණ සංස්කරණය පහත දෙවි යමක් දැනෙනවා. හරියට කියනකොට. ඒ නිමිතිය සිතක් නැවත ඉහළට ගෙන යනවා. හැකතරම්. එයින් පහළ පැත්තෙන් සිටින කපා කරනවා. කියන වචන ඇහෙනවා මේ ඇයට දැන් ලෝකේ කොතනද කියලා ඉන්නේ දන්නේ නැහැ. ලෝකයක් විද්‍යමාන වන්නේ නැහැ මේ සිත තුළ. ඒකට තවත් ඉහළට යන්නේ. ඊට පස්සේ නැවත කපනවා. මේ පහළ තත්ත්වයන්. සීලයට ගෙන යන සවර සීම 15 සත්‍යයන් කතා කරනවා. මේ සත්‍යය සිතුන් අයින් කරනවා කියලා සිතින් ඒක අමතක කරනවා. සත්‍ය නිත්‍ය ධර්මයක් නෙවෙයි. දැන් ඇති සත්‍ය නිරුද්ධ වෙන ධර්මයක් අනිත්‍යයි බුදුරජාණන් වහන්සේ ධර්මයක්. එබැවින් අනාත්ම ධර්මයක්. මේ සම්මස්තමය තමයි. මෙහිදී මෙවන සිතට අරනවා සමාධි ප්‍රඥා දේව නැති අය අර නාම රූප දෙක වෙනතර කරලා දැන් වාසය කරන්නට ඇති. ඒ වෙන විට සමහර අය කෙනෙකුට සමාගේ රූප නෙවෙයි මේ ශරීරෙ මිනිස්සු පිටට නොවැටී යන්නට ඇති. හරියට කරන්න. දැන් අහසේකට භාවනා බලපස්සක් උද්ද කරන්නට ඕන නැවත කරන්න මුළු ශරීරය පුරාම පිටපතරවා ඇදලා සිතින් ශරීරයෙන් කරන්න. දැනෙන තියෙන ශූන්‍යතාවයේ නාම රූප දෙකක් දැනෙන්න ගන්න ඕනේ. මනස් ඒ සිත් පවදක බලන ඒක දකින දැනෙන ගතිය දෙක ඊළඟට බලන්න. නැවතත් සිත් පවදක බලන්න නැවතත් දැනෙන ගතිය දෙක බලන්න. මාර්ග මාර්ගයට මෙලෙසින් කීප වාරයක් වාරයක් ඔබ කරන්නේ. එතන තියෙන රූපය තමයි මේ සිත් බව ආකාශ ධාතුව. එතන තියෙන නාමය තමයි මේ දැනෙන ගතිය නාමස්කන්ධය. මේ නාම රූප දෙක දැන් සිටින් දෙපසට ඇස් කරන්න. මේ පසු ඇතිවන්නේ ගැඹුරු ශූන්‍යතාවයක් එයක් අනිත්‍යමක් කියලා මෙහෙය කරන්නේ ටිකටම ටිකටම මෙහෙය කරගෙන යනවා. ඒ වගේ ඒ විශේෂ කාරණාවක් වන්නත් පුළුවන්. ඊළඟ කොටස භවනා කරනවා. මේවා පසුව තවදුරටත් සඳහන් කරන්න. එතකොට අපේ ධර්මයේ කොමන්ද කියලා අවබෝධ වෙනවා. දැන් එතන නේද? ඊළඟ කොටස ශරීරයේ තියෙන නේදෝ, නේදෝ, නේදෝ. මේ කියන්නේ මේ දේ නේදෝ කියන්නේ මේ දේ තමයි. සාමාන්‍ය නේදේ ආපෝ 18 කොටසක් වූ වාට ශරීරයේ ධන භාවයට පත් වෙලා ඒක පවතිනවා. ආකෝදාහයේ ස්වરૂපයේ වැදිරෙන ගතිය නමුත් මේක වැදිරෙන ස්වરૂපයෙන් නෙවෙයි ඝන භාවයට පත් වෙච්ච ස්වરૂපයෙන් පවතින. උදාහරණයක් කිව්වොත් අපි මේ පොල් තෙල් ටිකක් වෙන යම් කිසි තෙල් වර්ගයක් සීතලක අසෝනාට පසු මෙදින අර වැදිරෙන ගතිය නෑ මේකේ ස්වરૂපය. අන්න එලෙස මේ ශරීරයේ තියෙන මොනද කොටස් වැදිරෙන ආකෝදාහක කොටසක් ඕවාට පවතින බොහෝ විට ඝන භාවයට පත් වෙනවා. ශරීරේ පුරාම පවතින සෑම ශරීරයකම වාගේ මේ නේද කොටස් තිබෙනවා. විශේෂයෙන්ම සමට මත පිටින් සමට යටින් මස් වලට මත පිටින් මේ නේද විද්‍යමාන වෙනවා. මේ දැකලා තියෙන මස් කඩවල ඒ සතුනේ මස් මස් පිටින් කහ පාටද ටිකක් කුඩු කොටසකට කහ පාට දෙන විටව මේ නේද කොටස් ඇති ආකාරය. එලෙසම තමයි මේ ශරීරයේ නේද කොටස් පවතින්නේ. විශේෂයෙන්ම මහත් අයගේ මේ දේ වැඩි. ඔය උදරේ හැම ලොකු අයගේ මේ දේ අප දැකලා තියෙනවා. අඟල් දෙක තුන ඝනකමට තිබෙනවා. ඒ මේ කොටන අවස්ථාවලදී අප දැකලා තියෙනවා. සමහරවිට මේ ඝනකම මේ කොටස් මේ දෙකක් නේ අඟල් දෙක තුනක් පමණ වෙනවා. මහත් අයගේ. පපුව නියොත් කළාට පස්සේ පපුව කියනකම හැම ගැලුව ගමන්ම ඔය ඇටකටුවල තෝරන මේ කොටසේ දිස්ථාන. මොකද හේතුව පුරාම මෙලෙසින් මේ සමතය යන මේ දේ පිළිබඳ සිත්වය දේපාද විකමනය වෙනස. මේ නීතිය ශරීරයේ ශක්තිය ගබඩා කරන ධාතු කොටසක්. ශරීරයේ ශක්තිය ගබඩා කරන ධාතු කොටසක්. අප ගන්න ලබන මේ දෙගණ ආහාර ඒ කුඩු මෙතර බටර් වෙන ආහාර වල අනිත් වශයෙන් මේ කොටස් තිබෙනවා ඒවා ශරීරයේ පුරා ගන්නවා ඒවා ශරීරයේ තැන්පත් වෙනවා. ශරීරයේ ක්‍රියාශීලී වන විට ක්‍රියාත්මක කරන විට මේ නේද කොටස් අඩු වෙනවා. දීර්ඝයන. උරා ගන්නා නේද කොටස් වැඩි නම් දීර්ඝන නේද කොටස් අඩු නම් ඒ නේදේ තව තවත් තව තවත් වැඩි වෙනවා. ඒක තේරෙනවා. නැත්නම් වශයෙන්ම මම කියලා හෝ ආත්ම වශයෙන් හෝ දැනෙන සමයක් වශයෙන් හෝ ගන්න ලබන ශරීර කෝදේ මේ හැමින් යට තියෙන මේ කොටස් දෙක මනමින් අවධානයකින් යුතුව බලන්නට පුළුවන් නම් මේක මොකක්ද මම ආත්ම ගැන මිනිසුන් වශයෙන් ගන්නට තිබෙන්නේ කියලා අවබෝධයක් ඇති වෙනවා. එම නිසා මේ ශරීරයේ මතක ගහමේ සිට ශරීරයේ ඇතුළත ඇතුළත දැන් පාරදී යන ආකාරයෙන් සම්මස්නය කිරීම කොයි කරන්නද අප මේ යන්නේ. අත්ථේ වසන පාරේ නෝ ආපෝ දහසෝ එදකම කරන්නේ.

චක්කලත නේදේ කියන්නේ අපේ සංඥාවන්තයෝ ඒවා ආපෝ ධාතු කොටස් ලක්ෂයෙන් හඳුනා ගන්න ලබන්නේද සංඥාවන්තයෝ මේ මේ දේ රූප කොටසක් ඒ මේ දේ වශයෙන් ආපෝ ධාතු වශයෙන් හඳුනා ගන්න සංඥාව නාම කොටසක්. මේ දෙක දෙකක් බව අවබෝධ කරගන්න. මේ දේ දෙක වරක් බලන්න මේ දේ කියා හඳුනා ගන්න හඳුනන දෙස ඊළඟට බලන්න. මේ නීත කොටස් නිත්‍ය ධර්මයේ නිරන්තරයෙන් ජීව ජීව යන රූප කොටස් ඒවා අනිත්‍යයි. මේ දේ සත්‍ය ධර්මයක් නෙවෙයි දුක්ඛ ධර්මයක්. විශේෂයෙන්ම ඔය නීත කොටස් වෙනේ ඒ උදාහරණ කොටස්. ආදී රුධිරනාලතෝ කියලා වුණාට පස්සේ රුධිරනාල සුදා වෙන්නටත් පුළුවන්. අදවසට ගන්න සුදු දිනාලයට සිංහ. උදා වුණොත් එහෙම හදවතේ රෝග පවා ඇතිවන්නටත් පුළුවන්. සාමාන්‍යයෙන් මේවට කොලෙස්ටරෝල් කියලා භාවිත කරනවා. සෙල්වල සහ මේ වල තියෙන සමීප සම්බන්ධතාවය. කොලෙස්ටරෝල් වල තියෙන ඒ සමීප සම්බන්ධතාවය. මේ මේකේ තුලින් ශරීරයේම රෝග ඇති කරගන්න දෙන්නට පුළුවන්. මේ නිසා මේක මේක කොට සත්‍යක් නෙවෙයි දුකක්. අධික වශයෙන් මේ දේ සත්‍ය වශයෙන් බැඳුනාට පසු ශරීරයේ නිසි පරිදි හසුරවන්නට බැහැ. නැමෙන්නට අතපය හසුරවන්නට එහෙම අපහසු වෙනවා. මනසාත් ඒක දුක. දැන් ශරීරයේ මතු පිට සමයේ සිට ඇතුළට පාවැදී යන ආකාරයෙන් සෑම ධාතු කොටසක්ම ධාතු කොටසක් වශයෙන්ම දකින්න. ශරීරයේ මතු පිටින් සමති දෙනවා සම පටවේ ධාතු කොටසක් මේ සම පටවේ ධාතු කොටසක් මේ සම පටවේ ධාතු කොටසක් ඒ ආපෝතේ ජෝවාය කියන අපි ප්‍රධාන කොටසයි මේදී ගණන් ගන්න. සම දෙයකින් මස් වලට මස් පිටින් මේ දේ තේනවා මෙන්න මේ කොටස ආපෝ ධාතු කොටසක්. මේ සිහිත ඇත්තේ ආපෝ ධාතු කොටසක් වූ මේ දේ සිහිත ඇත්තේ මස් මත බොහෝ අවස්ථාවලදී ඒ මස් කියන්නේ පතරි ධාතු කොටසක්. මේ තුළින් නහර ගමන් කරනවා නහර දිවෙනවා ඒ නහර පතරි ධාතු කොටසක්. නහර තුළ මේ ධාවනය වෙනවා ඒ ආපෝ ධාතු කොටසක්. සෝත්‍යය තියෙන ඇටපටු පිටා තමයි මස් වටේ ඇටපටු පිටා තිබෙනවා මස් මැදි. මේ ඇටපටු පටේ ධාතු කොටස. මේ විදිහට ශරීරයේ ඇතුළත ඇතුළත මනස්කාරයෙන් හෙවන. උදාහරණයක් පස්කඩේට ගන්නවා. පස්කේ හැම පටේ ධාතු කොටසක් ඒ එක්කම තියෙන මේ දේ නැමැති ආපෝ ධාතු කොටස ඊට පස්ව එළ ඇති කියන පපුවේදී තියෙන තියෙන ඇටපටු ඒ වටේට තියෙන මාස් ඔක්කොම පටවිය දහස කොට ඊට යටින් තියෙනවා වෙන හැලු හදයක් වසුවඩු මේ ඔක්කොම පටවිය දහස කොට ඒවත් තුළින් සියුම් හෝ විශාලෝ විශාලෝ හෝ සුදින නාල ගමන් කරලා ඒ සුදින නාල පටවිය දහස කොටක් ඒවා තුළින් මේ දහවන වෙනවා ඒවා ආපෝ ධාතු කොටස්. මේ තියෙන තේම ආදී කොටස් ඔක්කොම ආපෝ ධාතු කොටස්. මේ විදිහට ශරීරයේ මතු පිටේට අනිත්‍යත්වයට ගමන් කරන විට අපට හසුවන්නේ කුමක්ද? ආත්මයක් හසුවනාද, යහනයක් පුරුෂයෙක් හසුවනාද? එහෙම නැත්නම් අපට හමුවන්නේ මේ සහත කොටස් පමණක්ද? ඒක දකින්න. හිතේ සිට පාදයේ දක්වා හෝ ශරීරයේ ඉදිරිපස විද පස්පස දක්වා හෝ මානසිකාරයේ මේවා බලන ඒ බලන විට පැහැදිලි පැහැදිලිවම මේ ශරීරයේ සම්පූර්ණයෙන්ම නිර්මිත වී ඇති මේ හේතු ධාතු කොටස් අතරින් මේ විදිහට දැන් ඔය මස් කඩේක තියෙන මස් කැල්ලක් අරගෙන ඒක තියෙන මේක කොටස් අරගෙන නැත්නම් මේ මස් පට්ටක තියෙන ඇට කටුවක් ඇට කැල්ලක් අරගෙන මේක පටෙක් පටෙක් කියලා කියන්නට බෑ. මේ ශරීරයේ තියෙන ඔය වගේම තියෙන ධාතු කොටස් මේ තියෙන ඇට කටුවක් අරගෙන මස් එකක් නහර ටිකක් ලේ ටිකක් අරගෙන මේ තියෙන මේ දේ වෙන කොටසක් අරගෙන මේකේ සත්‍යයේ සිටිනවා සත්‍යයේ සිටිනවා කියලා කියනවා නම් ඒක අවිද්‍යාව මුලාව. ඉතින් ඒක පහළට ගෙන යන ගමන දහසමන දහසමන පිටාවේ මෙහෙවන්න එස් කියන්නේ පටලේ ධාතු කොටසක්. එස් දෙවි යටි සම්ම පටලේ ධාතු කොටසක්. සමීනට ඇති හිස් කබල තනතර පටේ ධාතු කොටසක්. ඒට යටින් ඇති මොළයේ පටේ ධාතු කොටසක්. දක් පටේ ධාතු කොටසක්. මේ විශේෂයෙන් තියෙන උදන්නාහාර පටේ ධාතු කොටස් ඒ කියන මේ ආසව ධාතු කොටස් ඒ කියන සමාධි සිතු ලැබෙන ස්වરૂපයන් සියල්ලම ආසව ධාතු කොටස් සම්බුදු වෙන සතු වෙන සැලවෙන සෑම දෙයක්ම ආසව ධාතු කොටසක් මේ කිසිේ කියන මේ එකක කොටසක් අපි වෙන් කරන බලන්න දැන් කෙස් නැමැති පටවි ධාතු කොටස ගලවා පැත්තකින් තබනවා. බොරු කොණ්ඩයක් ගලවා පැත්තකින් තබනවා. සම නැමැති පටවි ධාතු කොටස ගලවා අයින් කරන මුළුහම. මුළු සිතේම කෙස් කබල ඒ ඇටකටු පටවි ධාතු කොටස තවත් පස්සෙන් තබනවා. ඉතින් මොනේ නැමැති පටවි ධාතු කොටස අයින් කරනවා. එහි තියෙන නහරත් පැත්තකට බලවා දාන ඒ පටවි ධාතු කොටස්. ඒ කියන ආකෝප කොටස් වල වාලේ එනි ආකෝප ධාතු කොටස අයින් කරන පැත්තකට ආකෝප ධාතු කොටස් තියෙනවා කියලා. මේ ඔක්කොම පැත්තකට වෙනස්කද මේ හිතක් කියන දෙයක් සත්‍ය වශයෙන් විද්‍යමාන වෙනවා. අපි මේවට පිස්ස, සංය, මත්ය, අපේ නහරේ මේ ඔක්කොම අපේ සිතෙන් ඇති කරගන්න සංඥාව තමයි. අනිත් ඒවාක් නෙවෙයි. කෙස් ගතට කෙස් කියලා අපි සිතෙන් අලවනවා සංඥාවක්. කෙස් කබලේ කියලා තවත් සංඥාවක් අලවනවා. සමගියව තවත් සංඥාවකින් හඳුනා ගන්නවා. මේ ආකාරයේ සංඥා ස්කන්ධයක් මෙතන පවතිනවා. ඒක දකින්නවා. මේ ටික කොහොම මේ කෙස්ලොම් ආදී වශයෙන් දැන් සම්මස්නේ කරනකොට උපේක්ෂාකාර සම්බන්ධවත් වේදනාවක් ඇති වුණා. සැප දුක නැති. ඒක වේදනා සංලයක්. ඒකම දක්වන්නේ. මේවා සම්මාස්ත්‍රණය කරනකොට මනසින් සිතිවිලි ගහන දලාගෙන ගියා. ඒවා සංස්කාර සංදේ. මේවා සම්මාස්ත්‍රණය කරනකොට විශේෂයෙන්ම මනෝ විඥානය කියන සිත පහළ වෙනවා. මනසින් පහළ වෙන සිතිවිලි ඒ ඔක්කොම විඥාන සංදේ. කලින් කියපු කෙස් ගන්නේ කෙස් සම නහර අටකට වාදී රූපස්කන්ධ මේ ස්කන්ධ පහ හිතේ තියෙන ස්කන්ධ පහ වෙනකල දැන් වෙන කරන්න බලන්න කෙස් සම අටකට ස්පර්ශ දාස් මොලේ නහර ඒ ඇතුලේ තියෙන මේ කෙන්ද සතු පඳුළු මේවා ඇතුලේ තියෙන දේවල් මේ ඔක්කොම රූපස්කන්ධය කියලා අනුකරණය මේ රූපස්කන්ධය දැනගත්තා වූ හඳුනාගත්තා වූ හැඳින්වීම මෙන්නේ කියන සංඥාස්කන්ධය අනුකරණය සංඥාව දෙස බලලා ඒක තමයි සංඥා ස්කන්ධය සංකස්කන්ධය තියෙනවා පවතිනවා නැති වෙනවා මේ සෙසනමති කොටස හඳුනාගත් සංඥාව ඇති වෙනකොටම සුළු වේදනාවක් සිවන උපේක්ෂා වේදනාවක් ඇති වෙන ඒක වේදනා ස්කන්ධය ඒකත් දෙස බලලා ඉන්න කරනවා කියන්නේ දැන් මේ චිත්ත තුළින් බලාගෙන ඉඳ සිටි විපාකයක්. අපි මේ වගේ සුලම් වශයෙන් හඳුනාගත්තා මේවා මොනික ආකාරයෙන් අනිත්‍ය වශයෙන් විමසුවා. මේ සෑම සිටිල්ලම සංස්කාර සමය. චිත්ත තුළින් බලාගෙන සංස්කාර මාත්‍ර සමනයි. ඇති වුණා නැති වුණා. සමයක් පමණක් ඇතුණා. එපමණයි. මේ ආකාරව සියලුම විඥානවල ඇති නැති කියන මොනවද සිතවන්නේ මේ ස්කන්ධ පංචාලියට වෙන කරා නම් හිත සෝනේ කාලයට පස්සේ මේ සෝනේ කාලයට අනිත්‍යව ධර්මයක් අනාත්මව ධර්මයක් මම කියාවෝ ආත්ම වශයෙන් ගැනීමට තියෙන සෝනේ භාවය පමණයි ඒ සෝනේ භාවය නිරන්තරයෙන් නොපවතින නිසා අනිත්‍යයි ඒ ශූන්‍යතාවය මම නම් මගේ නම් මේක නිරුද්ධ වී යනකොට මම බවක් නැති යන එබැවින් මේක අනාත්මයි මම කියා ගන්නට මොනවද සිතවන්නේ කිසිත් නැහැ ඒ කිසිත් නැති බවක් අනිත්‍ය වූ අනාත්ම ධර්මයක් මෙන්න මේ ආකාරයට ශරීරයේ සිත්වල පටන් පාදාන්තය දක්වා ඉහළට පහළ සිට ඉහළට ඉහළ සිට පහළට නැත්නම් මත පිට සිට අනිත්පස දක්වා මානසිකාරයේ මෙහෙවාගෙන මෙහෙවාගෙන යන සෑම ධාතු කොටසම ධාතු කොටසක් වශයෙන් අවබෝධ කරගන්න. එසේ අවබෝධ කරගෙන ඒ ධාතු කොටස් වෙන කරන රූපස්කන්ධය වශයෙන් ඒවා දකින්න හැඳින්වීම සංඥාස්කන්ධය වශයෙන් ඒවා පහළ වෙන ඒවා සම්බන්ධ වී ඇතිවන සියලුම සිතිවිලි සංස්කාර සංලාදී වශයෙන් ඒවා දැකලා වෙන් කරන්න මුළු සෝපස්කන්ධයේදී මුළු වේදනා ස්කන්ධේම මුළු සංඥා ස්කන්ධේම මුළු සංස්කාර ස්කන්ධේම මුළු විඥාන ස්කන්ධේම අපි හිත විතරයි කරලා කලේ දැන් මුළු රූප ගොඩනගලා කරන්නේ මුලින්ම මහමදෙස බලන්න මෙන්න හැම පටලේ ධාතුව ඒ පිටින් දිස්සෙන මුළු ඇඟ පුරාම ඇති මේද කට්ටුව මෙන්න ආපෝ ධාතු කොටසක් මුළු ඇඟේම තියෙන හැම දෙයකින් තියෙන මේ දෙයකින් තියෙන මාස් පටලේ ධාතු කොටසක් මුළු ඇට සැකින්දම හිතේ සිට පාදයේ දක්වා ඇති මුළු ඇට සැකින්දම පටලේ ධාතු කොටසක් හැම ඇටකට වලට යටින් නැතුම සෙනෙහයි පටවේ ධාතු හදවත් පටවේ ධාතු වකුගඩු පටවේ ධාතු අක්මාව පටවේ ධාතු කුඩා බඩ මහ බඩ පටවේ ධාතු මොලේ පටවේ ධාතු මුල් ශරීරයෙන් ඇතුළත දැන් බලන්න ශරීරේ පුරාම දිව යන අන්නහර මේ සියල්ලම පටවි ධාතු ශරීරේ පුරාම දිව යන අලිය ඒ ධාවනය වෙන රුධිරය ආපෝ ධාතු ශරීරයෙන් දැකිරෙනවා අපි දැක්කේ දේවේ ඒ වගේම දහඩිය කුණ කෙල අඳුළු සතු මෝත්‍රා එන දැකිරෙන කොට සියල්ලම ආපෝ ධාතු කොටස් මේක තමයි උපත් සංදේ මේ විශේෂ කොටසක් වැටකට පස්සට වෙන් කළා නම් මේ රූප බොඩියේ තියෙන මේ දැන් දිස්සන අදිපාක්ෂය කොටක තියෙන මේ රූපයේ දිස්සනාද මේ ආකාරයෙන් තේරෙනවා මේ රූපය නිර්මිතේ ඇත්තේ ඒකාන්ත වශයෙන්ම මේ පටවි වලින් ආපෝ වලින් තේජෝ වලින් වායෝ වලින් කියන අවබෝධය සිදු තුලින් ඇතිවන්නට වෙනවා පොත්වල තියෙන සංඥාවකින් මේක ඇති කරගෙන බෑ කවදාවත් නිවන අවබෝධ කරන්නට අදවසින් දකින්න. මේ ධාතු කොටස් තමයි රූපස්කන්ධය. මේවා හඳුනාගත් හැඳින් සංඥාස්කන්ධය මේ හා ජන්තු සියලුම තිබුණු සංස්කාරස්කන්ධ මේ හා පහළ වූ විඥාන දැනෙන විඥානස්කන්ධය මේ හා පහළ වූ සියලුම උපේක්ෂාවේ වේදනා වේදනාස්කන්ධය මේ ස්කන්ධ පංචකය මුල් සිරුර පුරා පැතිරීමේ ස්කන්ධ පංචකයම දැන් දැන් කරන්න පුළුවන් වෙනවා සිටින්. රූපස්කන්ධයේ සිටින් පැත්තට දානවා. වේදනා ස්කන්ධයේ තවත් පැත්තකට සංඥා සංස්කාර විඥාන කියන සිත ස්කන්ධ ප්‍රය තවත් තුන් පැත්තකට සිටින් ඇස් කරනවා. හරියට කළොත් ගැඹුරු ස්වභාවයට නිරාය නෝඩ ගාම සිටපත් වෙනවා. මේ ශූන්‍යතාවයක් තිබෙනවා ඒ දැනෙන මතයක් තිබෙනවා මේ ඒකමයි මේ ශූන්‍යතාවයක් අනිත්‍ය ධර්මයක් අනාත්ම ධර්මයක් නිත්‍ය ධර්මයක් නෙවෙයි ආත්ම ධර්මයක් නෙවෙයි නැවත නැවත සම්මස්නය කරන්න එතකොට තව ශූන්‍යතාවයක් ඇති මේ විදිහේ දෙවියන්ගේ දෙවියන් ධර්ම අනිත්‍ය අනාත්ම වශයෙන් මෙනෙහි කරගෙන යන්න අද දවස පුරා පුළුවන් තරම් හැකිතරම් හොඳට මේ දක්වා කියායට ධාතු මනස්කාර භාවනා කොටස් ප්‍රගුණ කරන්න අද මේ විශේෂයෙන් මේ කොටස් කරනවා කරපු ධාතු මනස්කාර භාවනාව තුළින් ඒ කාන්තේම සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන් හරියට කරනවා නම් ඉතින් කටයුතු කිරීම තුළ මේ ආයතනයේ පංචස්කන්ධයේ පංචස්කන්ධයේ වෙන් කරලා වෙන් කරලා අවබෝධ කරගෙන නාම රූප දෙක වෙන් කරලා වෙන් කරලා අවබෝධ කරගෙන මේ පංචස්කන්ධයේ නාමස්කන්ධයේ අනිත්‍ය භාවය සහ අනාත්ම භාවය නාමස්කන්ධයෙන් රූප නාම රූප දෙකේම අනිත්‍ය භාවය සමාන භාවය අවබෝධ වෙලා එයින් පසු ඒ තියෙන ශූන්‍යතාවයේ අද්දකන ඒ ශූන්‍යතාවය අනිත්‍ය නාමයෙන් සම්මස්නය කරලා සියලු සංස්කාර විරේත නිවන සිතට නිවන සිතපත් කරගෙන බලාපොරොත්තු පරිදි නිවනේ සැනසීමට වාසනාවක් සත්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි මේ දේශනාව මුල කරන්න නම් මේ සතා විනාඩි දෙකක් පමණයි තියෙන්නේ තව විනාඩි දෙකකින් විදුලිය විහිංස වෙනවා 11 වෙනකම්. සෑම දිනකටම නිවන් සුවම අත්පත් වේවා සෑම දිනකටම භාවනාවේ දිස්සවන්නේ.